කාමාවචර කුසලයේ අපි එය දාන සීල භාවනා කියා ඒ කුසල කර්ම තුනක් ගැන දාන සීල භාවනා අපචායන වියාවච්ච සත්‍ය දාන පස්සානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන දික්ඛිජ්ජ කම්ම කියන මේ වශයෙන් 10ක් ඇටියට කතා ඈ දින්කිරියවත් දින්කිරියවත් ඒ ඊළඟට දැනගත යුතු තිරෙන්නේ කාමාවචර කුසල් ඔය කියන ලද කුසල් සියල්ලම කරන අවස්ථාවේදී උපදින්නා වූ සිත් කියන්නේ අපි කලින් ඉගෙනගෙන තිබෙන කාමාවචර කුසල් සිත් අටයි ඔය කියන ලද ඒ පුණ්‍ය කර්මයන් සිදු කරන අවස්ථාවවලදී අප කාටත් උපදින. ඒ සෝමනස්ස සහගත ඥාන සංපයුක්තා සංඛාරික කුසල්සිත සංඛාරික කුසල්සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික කුසල්සිත සංඛාරික කුසල්සිත උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංඛාරික කුසල්සිත සංඛාරික කුසල්සිත උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික කුසල්සිත සංඛාරික කුසල්සිත ඒ අට අපි ඉගෙනගෙන තිබෙනවනේ ඔය අතෙන් යම් කිසිවක් යම් කිසි සිතක් තමයි ඒ ඒ පින්කම් කරන අවස්ථාවවලදී උපදින. දැන් කුසල් වශයෙන් කීවාම පසුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම ආදී වශයෙන් කියන ඒ ඒ විරති කුසල් ඒ කුසල් උපදින කොටත් ඇතිවන සිත් කුසල් සිත් මේ කුසල් සිත් තමයි උපදින්නේ දැන් ඒ දැන් අපට ඒ කුසල් උපදින අවස්ථාවේදී ඇතන් විටක චේතනාවයි ප්‍රධාන වන්නේ. ඒ කුසල් සිතේ. දැන් දම් දීම ආදී එබඳු ක්‍රියාවලදී පුණ්‍ය ක්‍රියාවන්දී ප්‍රධාන වන ධර්මය තමයි චේතනාව. ඒ වැලකීමේ දැන් සීල රැකීමේ ඒ කුසලය දී ප්‍රධාන වන්නේ විරක්තිය. දැන් කෙනෙක් මගෙන් ඇස්තුවා පසුගිය දිනෙහි පෞද්ගලිකව ඒ කායද්්වාර වාග්ද්වාර මනෝද්වාර කියන මේ ద్వාරයන්හි කුසල් පවතින කුසල් ඇතිවන ඒ ద్వාර වලින් කාය කර්ම වාක් කර්ම මනක් කර්ම කියන මේ තුන ඒ අකුසල පක්ෂෙහි කුසල පක්ෂෙහි දෙකටම සාධාරණයි ඒ ద్వාරයේ සාධාරණ වෙනවා කාය කර්මය අකුසල කාය කර්මය කියලා කොටසක් තිබෙනවා. කුසල කාය කර්මය කියලා තව කොටසක්. දැන් කුසල කාය කර්මය ගැන කතා කරන විට ඒ ඒ කුසල කියලා ගත්තේ සතුන් මැරීමෙන් වැළකීම. පානාතිපාතා වේරමණී. එනම් මේ පානාතිපාතා වේරමණී කුසලං. අදින්නාදානා වේරමණී කුසලං. කාමීසු විචාචාරා වේරමණී කුසල. මුසාවාදා වේරමණී කුසල. ඒ විදිහටයි එන්නේ. මුසාවාදා වේරමණී කුසල. ළඟට පිසුනා වාචා වේරමණී කුසල. හරුසා වාචා වේරමණී කුසල. සම්පක්කලාපා වේරමණී කුසල. අනවිද්‍යා කුසල. නව්‍යාපාදෝ කුසල. සම්මා දිට්ඨි කුසල. එහෙමයි මේවා කුසල. ඒ ප්‍රශ්නේ නැංගුවේ කිරීමක් නෙවෙයි මෙතන වැලකීමක් තිබෙන්නේ. ඒ අවස්ථාවේදී කොහොමද ඒ ద్వාරය මේ ద్వාරයේ පැවති කර්මයක් කියලා ගන්න. ඉතින් මට ඒ මතක් වුණා මේ වලකින අවස්ථාවවලදී ద్వාරයේම ඒ දැන් ප්‍රාණඝාතයෙන් වැළකීමේදී ඒ වැලකීමේ කුසලය කායද්්වාරයෙන්ම ඇතිවන අවස්ථාව ඒ ප්‍රකටව දැක්වීම මට මතක් වුණේ අර ඉතුරු වඩුන්නාවේ ගොවියෙක් සමාජයේ ගවයා නැති වෙලා හොයාගෙන ගියේ ඒ හොයාගෙන යන්නට කලින් ඔහුට ඔහු ඒ සිංගල බුද්ධ රක්ෂිත කියලා මට මතකයි හාමුදුරුවන්ගෙන් පන්සිල් සමාදන්ව සිටි කෙනෙක් පන්සිල් සමාදන් වෙනවා මේ මේ ගවයා හොයාගෙන ඔහුට කන්දකට නගින්නටත් සිදු වුණා කන්දකට කන්දක් නගින්නටත් සිදු එහිදී පිමුරකු ඔහුව වෙලා ගත්තා තමන්ගේ අතේ තිබුණ කෙටේරිය පිමුර වෙලාගෙන එන විට අපේ කෙතේරියෙන් විමුරාට කොටලා දැන් බේරෙන්නට හිතුණා. ඒ වෙලේම මතක් වුණා තමන් සමාදන් වූ මේ පන්තිය ගැන. මා අපිවල් හාමුදුරන්ගෙන් පන්තිය සමාදන් වෙලා මේට ආවේ. එනිසා නෑ මේක කරන්න කියලා අතපාතට පහත වෙනවා. නැවතත් වෙලනවා මේ සුඹුරා වෙලන්න පටන් ගත්තම දිගටම වෙලාගෙන යනවා. ඇඟ හරිය තව හිර වෙනවා එවිටත් හිතුණා. ඒ එතෙන්දිත් මතක් වුණා පන්ති සමාදන් වූ බව. නැවතත් සිවුර වෙලෙනකොට ඒ තුන්වෙනි වර හිතුණා හිත කල්පනා කළා මේක මගේ අතේ තිබුණත් නම් මේ වැඩේ වේවි. ඒ නිසා ඕන එකක් වුණා වේ කියලා විසිකලා අතේ තිබුණේ ඒ කෙටේවි. දැන් කොහොමද පිඹුරන්නේ තේරෙන්නේ? එතකොට ඒ ඒ වැලකීමේ කුසලය කොහිද පැවතුනේ? කාය කාය ద్వාරයෙන්. ඇයි අපි 31 විසිකලා? කාය ద్వාරයෙන් පැවති කුසලය. විරති කුසලය. අන්න ඒ වගේ ඒ අවස්ථාවවලදී ඒ ඒ ద్వාරයෙන්ම ඒ කුසලය පවතින අවස්ථා පිළිබඳ. ඒ ద్వාරයෙන්. දැන් මේක ద్వාරයේ ద్వාරය වෙනස් වෙන්නට පුළුවන්. ద్వාරය වෙනස් වුණත් කර්මය ඒ නමමයි ලබන්නේ. ඉතින් මම මන්ට කලින් අකුසල් ගැන කියවනේ. ඒ ద్వාරය කාය කර්ම ద్వාරය, වාක් කර්ම ద్వාරය, මන කර්ම ద్వාරය කියලා තුනක්. ద్వාර තුන. ඒ ద్వාර බව අකුසලයටත් කුසලයටත් සාධාරණයි. ඒ කියන්නේ කාය විඤ්ඤාති සංඛාතේ කායද්්වාරේ බාහුල්ල මුත්තිතෝ කාය කම්මන්න වචී විඤ්ඤාති සංඛාතේ වචීද්්වාරේ බාහුල්ල මුත්තිතෝ වචී කම්මන්න අඤ්ඤත්‍රාපි විඤ්ඤාත්තියා මනස්මීයේව බාහුල්ල මුත්තිතෝ මනෝ කම්මන්න ඒ කීම මේ මේ දෙපැත්තටම සාධාරණයි අකුසල් වලටත් කුසල් වලට ඒකට ඒ බහුල වශයෙන් කායද්්වාරෙහි පවත්නා බැවින් කාය කර්ම. ඒ බහුල වශයෙන් කායද්්වාරෙහි පවත්නා වූ අකුසල කර්මය අකුසල කාය කර්මය බහුල වශයෙන් කායද්්වාරෙහි පවත්නා වූ කුසල කර්මය අකුසල කාය කර්මය. ඒ කුසල කාය කර්මය ඇතැම් විටක අර අකුසල් මෙන්ම වෙන ద్వාරයක පවතින්නට පුළුවන්. ඒ කියන්නේ ඒ ద్వාරය වෙනස් වෙන්නට පුළුවන්. ඒ කොහොමද? දැන් අපි අකුසල් ගැන කියන විට කිව්වානේ සතුන් මැරීම. සතෙකුගේ දිවිතොර කිරීමයි කියන මේ අකුසල කර්ම කාය කර්ම. මක්නිසාද කාය විඤ්ඤාප්තියයි කියන කාය ద్వාරෙහි බහුල වශයෙන් ඇතිවන එක. ඉබැවින් ඒ සත්‍ය කර්ම. ඒ කාය කර්ම බව වෙනස් වෙන්නේ නැහැ. ඒක කාය කර්මයක්මයි. නමුත් ద్వාරය වෙනස් වෙන්නට පුළුවන්. ඒ කාය කර්මය වූ සතුන් මැරීමේ අකුසලය වාග්්වාරයෙන් ඇති වෙන්නට පුළුවන්. තව කාට හරි කියනවා සතාවක් කන්නේදී. ඒ සතාව මරන්නේ කියපු ඒ තැනත්තාගේ විධානය අනුව ඒ විධානය ලැබුණු තැනත්තා ඒ සතාගේ දිවි තොර කරන්නේ නම් විධානය කරපු තැනත්තාට ඒ ප්‍රාණඝාත අකුසල කර්මය සිදු වෙනවා. සිටිනවා. නමුත් ඔහුගේ අත අත්පාගේ කාය විඤ්ඤාතිය කියන එක ක්‍රියාවෙහි යෙදුනේ නැහැ. ඔහුගේ ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූයේ වාග් විඤ්ඤාතිය. වචනයනේ වාග් විඤ්ඤාතිය වචනයෙන් කීවේ වාග් ద్వාරෙහි පැවති කර්මයක් ඔහු පිළිබඳව. ඒ වාග් ద్వාරෙහි පැවතුනත් එය ඒක ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය නම් ඒ කාය කර්ම. ඒ නිසා තමයි මේ දෙක බෙදාගෙන තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. ඒක ආධිධර්මිකයන් සතු දෙයක්. ආධිධර්මයන් ඒක හොඳට තේරුම් ගන්නට ඕන. ద్వාරයයි කර්මයයි කියන මේ දෙකට. සමහර විටක ඒ කර්මය කාය කර්ම බැවින් කෙනෙක් කියන්නට පුළුවන් ඒක කයෙහිම සිදුවන්නට ඕනේ. කාය ద్వාරයෙන් නැතුව කොහොමද ඒ කාය කර්මයක් වෙන්නේ කියලා. එහෙම නේද? ඒ කාය කර්මය වාග් ద్వාරෙහි ඇති වෙන්නට පුළුවන්. කාර්යය. ඒ වගේම තමයි වාක් කර්මය කායද්්වාරෙහි ඇති වෙන්නේ. කායද්්වාරෙහි දැන් සතුන් මැරීමෙන් වැළකීමත් හිනා ඒ කියන්නේ කුසලයක්. සතුන් මැරීමෙන් අන්‍යයන්ව වැළැක්වීමත් කුසලයක්. දැන් ඒක හරියට තමා සතුන් මැරීම අකුසලයක් අනුලවා සතුන් මැරවීමත් අකුසලයක්. ඒ වගේ තමා සතුන් මැරීමෙන් වැළකීම කුසලයක් වන අතර අන්‍යනුදු ඒ සතුන් මැරීමෙන් වළක්වනවා නම් ඒද කුසලයක්. එතකොට අන්‍යයන් සතුන් මැරීමෙන් වැළැක්වීමේදී බොහෝ තෙයින් උපයෝගී වන්නේ Tamange වචනේ වා විඥානය. එයින් අදහස් කරන්නේ කයින් සිදුවන්නේ නැtei කියලා. දැන් අපි ගන්න කවුරු හරි සතෙක් මරන්නට ඉදිරිපත් වූ හැටියේම ඔහු අපි පසකට තල්ලු කරලා ඒ සතාව බේරනවා නම් ඒ වැළැක්වීමේ කුසලයේ කොහිද පැවතුනේ? අපේ කායද්්වාරයෙන්. අපි ඒ තැනතාව තල්ලු කරලා ඒ සතා මරණ එක නවත්වා. අපි ගනිමු තව සතෙක් බලලෙක් කුරුල්ලෙකුව අල්ලගන්න. ගියා. ඒ කුරුල්ලාව බේර ගන්නට අපි බලලාව පැත්තකට කරනවා අල්ලන. එතකොට ඒ වැලැක්වීමේ ඒ සතාවත් ප්‍රාණඝාතයෙන් වැළැක්වුවා. ඒ වැළැක්වීමේදී අපේ ක්‍රියාව සිදු කළේ කයින්මයි. නේ? කයින්මයි. ඉතින් සමහර ඒ වචනයෙන් කියන දේ තේරෙන සතෙකු නම් ඒ එහෙම කියලා සමහර විටක බේරවන්න බේරන්නට පුළුවන්. ඒ බලලුන්ට එහෙම ඒ වගේ තත්ත්වයක් නැහැ ඒ ඒ විදිහට ඒ ద్వාරය ගැන තේරුම් ගන්නට ඕනේ. දැන් පින් කිරීමේදී අපි කරන දැන් පින්තියේ ඒ වගේදී සමහර පින් ద్వාර වශයෙන් කලකන විට බලමු අපි දැන් කෙනෙක් දානයක් දෙනවා. ඒ දානයක් දෙනකොට ඒ තැනත්තා ඒ තැනත්තා Tamange අතින් ඒ දානය පිළිගැන්වීම ආදී ඒ කටයුතු කරනවා. ඔහුගේ කායද්්වාරෙහි පැවති එකක්. නේ? කායද්්වාරෙහි පැවති එකක්. දැන් ඒ පින් අනුමෝදන් වෙන එක්කන දැන් ඒ දන් දෙන එක බලාගෙන ඉඳලා සතුටු වෙනවා. ඒ සතුටු වීමත් දන් දීමක් එතන වෙන්නේ. ඉන් අනුමෝදනාව නිකම්ම අනුමೋದනාවක් නෙවෙයිනේ. මේ දන් දීමනේ අනුමෝදන් වෙන්නේ. එතකොට තමා ඒ දන් දීමට සම්බන්ධ වන්නේ තමන්ගේ සිතින්. සිතින් සම්බන්ධ වන. දැන් තවත් විදිහකට තව ළමයි කෙනෙකුට විධාන කරත හැකියි. මෙහාට එන්න මේ දේ පූජා කරා. එතකොට තමා පූජා කරුවේ නැහැ. වෙන කෙනෙකු ලවයි පූජා කෙරෙන්නේ. පූජා කෙරෙන්නේ දානයක් දෙන්නේ. ඒ දානය දුන්න ඒ පින ඒ විධානය අනුව Tamange අතින් සිදු කළ තැනත්තාට කායද්්වාරෙහි පැවති පිනක්. කුසලයි. විධානය කළේ එක්කනාට ඒක කායද්්වාරයේ එයි බහුල වශයෙන් පවත්නා කුසලයක් බැවින් ඒක කාය කර්මයක්. නමුත් ඒ කාය කර්මය විධානය කළ එක්කෙනාට ඇති වුණේ වාග්ද්වාරික. වාග්ද්වාර අන්න ඒ විදිහට තේරුම් ගන්න. ඒ නිසා දැන් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය දෙකක් මිත්‍යා දෘෂ්ටියයි කියන එක අකුසලයක් සම්‍යක් දෘෂ්ටිය කුසලයක්. ඉතින් මිත්‍යා දෘෂ්ටිය මනෝද්වාරෙහි බහුල වශයෙන් ඇතිවන කර්මයක්. අනිත් විඤ්ඤාති දෙක කියන්නේ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති දෙකේ කියන මේ දෙක වඩා ඒක බහුල වශයෙන් ඇතිවන්නේ එනිකාන ඒකට මනස්කර්ණය කියන්නේ මනෝද්වාරහීය කියන කර්මයක්. ඒ ඒක මනෝද්වාරහි පමණක් නෙයි කියලා කියන්නේ නැහැ. කියන්නේ නැහැ. ඒ මක්නිසාද ඒ වාග්්වාරහි පවතින්නට පුළුවන්, කායද්වාරහි පවතින්නට පුළුවන්. කායද්්වාරේ වාග්්වාරේ පැවතින්නට පුළුවන් අවස්ථාව මා මේ පිටුපිට කිව්වා. සමහර විටක ඒ මිත්‍යා දෘෂ්ටිය වැළඳගත්තු තැනැත්තේ තැනැත්තේ ඒ Taman අදහන දෙවියන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් යම් යම් දෙයක් කියනවා. තමාගේ මිත්‍යා දෘෂ්ටිෙහි එල්බගෙන ඒ කියන්නේ. කියන්නේ නැති දෙයක් ඇtei කියලා කියනවා. අපි කියමු යම් කිසි කෙනෙකුට දෙවියෙකුට හෝ බබෙකුට හෝ යකෙකුට හෝ මරෙකුට හෝ ආපතු කියතුන් ඔබ ਸਰව බලධාරියෙක්යි කියලා ඒක සම්පූර්ණ බොරුවක්. එහෙම බලධාරියෙක් කොහේවත් ඇති වෙන්නට බෑ. කොහේවත්. එහෙම සමාගයේ බලයෙන් හැම දෙයක්ම සිදු කරන්නට පුළුවන් කෙනෙක් වෙන්නට ඕනේ. එහෙම බලයක් කාටවත්. ඉතින් ඒත් එහෙම එකක් ඇtei කියලා ගැනීමම මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටියම Tamange වචනයෙන් ප්‍රකාශ කරන විට මිත්‍යා දෘෂ්ටිය සිටේ ඇතිවන ධර්මයක් තමයි. නමුත් ద్వාර වශයෙන් ඒ අවස්ථාවේදී උපදින්නේ වාග්ద్వාරික. එහෙම නැත්නම් කෙනෙක් සමාගත් මිත්‍යා දෘෂ්ටිය අන්‍යයන්ට ප්‍රචාරය කරනවා. තමා ඉබගෙන සිටින ඒ විත්‍යා දෘෂ්ටිය ම කියන අනිත් අය. එතකොට ඒ විත්‍යා දෘෂ්ටි අකුසලයේ කොහෙද පැවතුනේ? වාග්්වාරිකයි. ඒ විත්‍යා දෘෂ්ටිය තමන්ම ඇති කරගෙන ඉන්නවා නම් ඕක ගැන හිත හිතා හිත හිතා එතකොට ඒ මනෝද්වාරිකයි. අනේ විදිහට ඒ කාය ద్వාර, වාග් ద్వාර, මනෝ ద్వාර කියන මේ ద్వාර තුන හැර වෙන ద్వාරයක් නැහැ. අකුසල් සිදුවීමට කුසල් සිදුවීම. කොහෙද බුදුරජාණන් ඒ ඒක උන්වහන්සේ වහාම එකවරම ප්‍රතික්ෂේප කරයි. බුදුරජාණන් වහන්සේ ਸਰව බලධාරී නම් අපි කවුරුවත් මේ ගමන යන්නේ නැහැ. අපි කවුරුවත් මහන්සියදී තිබෙන සත්‍යයන් විඳින ඒ සංසාර දුක පිළිබඳව මහන්සියට ඇතිවන කරුණාව ගැන තේරුම් ගන්නට පුළුවන් නම් ඒක සලකා ගන්නට පුළුවන්. ඒ තරම් මහා කරුණාවක් මහන්සියට පහළවන්නේ. එහෙම ශක්තියක් තියෙනවා නම් ඒ කිසි කෙනෙකු මේ සතර දුකෙහි නැවත නැවත ගැලෙන්නේ නැහැ. එහෙම ශක්තියක් කාටවත්. උන්වහන්සේ ඒ නිසා උන්වහන්සේ වදාරන්නේ තුමේහි පිච්ඡං ආපත්තං අක්ඛාකාරෝ තථාගත. තථාගතයන් වහන්සේලා අක්ඛාකාරෝ මාර්ගදේශකයන් වහන්සේලා මාර්ගය කියා දෙනු තිබෙනවා. උන්වහන්සේලාට බෑ අපව එහාට ඇදගෙන යන්නවා. එහෙම කරන්න බෑ. මාර්ගදේශ තුන්නේ පිච්ඡං ආපත්තං උඹලා ඒ කෘත්‍යය කරන්න. එහි යෙදෙන්න. අක්ඛාතාරෝ තථාගත. යායුතු මන්ද මෙන්න මේකයි කියා දක්වන්නෝ තථාගතයන්. ඉතින් තීත පදින අය ඒ මාර බන්ධනෙන් මිදෙනවා. ඒ ඒ නිසා ඒ ඒ විදිහේ දැන් එතකොට සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය මනස්කරණයක් එක්ක මනස්කරණයනේ අනවිද්‍යා අව්‍යාපාද සම්මාදිට්ඨි මනස්කරණ. ඒ සම්‍යක් දෘෂ්ටිය දැන් අපි මේ පින්තුන්ට ප්‍රකාශ කරමු. එවිට ඒ සම්‍යක් දෘෂ්ටි කුසලය කොහි පවත්නා කුසලයක් වෙනවද? වාග්්වාරික පවත්. වාග්්වාර. ඒක කාටවත් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒත් ඒ සම්‍යක් දෘෂ්ටිය අපි මේ සම්‍යක් දෘෂ්ටි ය පිළිබඳ ඒ සම්‍යක් දෘෂ්ටියක Tamanගේ සිතෙහි ඇති කරගෙන නැවත නැවත ඒ ගැන ඒ ඒ ඇති කරමින් සිටිනවා. එතකොට ඒ මනස් කර්ම. මනස් කර්ම. ඒ වගේම මේ සම්‍යක් දෘෂ්ටිය ඇතිව සිදු කරන ක්‍රියා පිළිදෙනවා. සිදු කර දැන් ඒ ඒ ක්‍රියා සිදු කිරීමේදී හරියට අර මිත්‍යා දෘෂ්ටිය ඇතිව කරන ක්‍රියාවලදී නෙමෙයි. සම්‍යක් දෘෂ්ටිය ඇති කරගෙන කරන ක්‍රියාවලදී ඒ දෘෂ්ටිය ආයද්්වාරෙහි පවතින. ආයද්්වාරෙ. අනේ විදිහට ඒ ద్వාර ආ කර්ම කියන දෙක වෙන් කර තේරුම් ගන්නට පුළුවන්කම පිළිෙන්නට ඕන. ඒ අවස්ථාවවලදී අපට ඇතිවන හැටි. ඊළඟට මේ කුසල් ගැන කියන විදිහට මේවාට මේවා ගැන ඒ අභිධර්මාර්ථ සංග්‍රහයේ ආවේ කාකච්ඡාන වශයෙන් කියලා විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මයෙන් සතර බැදෑරුම් අකුසලය කාමාවචර කුසලය රූපාවචර කුසලය අරූපාවචර කුසලය මේ ගැනයි මේ අපි කතා කරන්නේ අකුසල් ගැන අප කියනවා කුසල් ගැනද කියවා ඒ කුසල් සිත් තිබෙන්නේ ආකාරය ඒ කුසල් සිත් අතරින් හතරක් ඥාන සංප්‍රයුක්තයි හතරක් ඥාන විප්‍රයුක්තයි. ඒ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් හතර අතුරෙන් යම්කිසි සිතක් උපදවාගෙන යම්කිසි කුසලයක් කරයිද එහෙම නැත්නම් යම්කිසි පුණ්‍ය ක්‍රියාවක් කරයිද ඒ කරන අවස්ථාවේදී ඒ කරත්තා සිදු කරන ලද ඒ කුසල කර්මය ත්‍රි හේතුක කුසල කර්මයක් වෙනවා. යම් අවස්ථාවකදී ඒ තනත්තා ඒ ඒ අකුසලයකින් වැළකීම හෝ පිනක් කිරීම හෝ ඒ ඥාන විත්‍රයුක්ත සිතක් උපදවාගෙන කරයි. එවිට ඔහුට ඇතිවන්නා වූ කුසලය විහෙතුක කුසලයි. ත්‍රි හේතුක විහෙතුක කියන මේ කුසල් වලය තිබෙනවා විශාල වෙනසක්. ඒ වෙනස නාම සංප්‍රයුක්ත නාම විප්‍රයුක්ත කියන මේ දෙකෙන් සිදුවන. නාම විප්‍රයුක්තය කියන්නේ නුවණ නොයදුණු සිත. ඥාන විප්‍රයුක්ත සිත. ඥාන සංප්‍රයුක්තය කියන්නේ නුවණ යෙදුණු සිත. නුවණ කියන මේ ඥානය ප්‍රඥාව කියන මේ ධර්මය ධර්ම අතුරෙන් يعني චිත්ත චෛතසික ධර්ම කියන මේවා ගැන කලකන විට උසස්ම ධර්මයේ හැටියට සැලකිය යුතු වන්නේ ප්‍රඥාව නුවණ. එය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදාරුම් වෙනවා. ලෝකෝත්තර ප්‍රඥාව තමයි උසස්ම ප්‍රඥාව. ඊට මෙහා තිබෙන්නේ ලෞකික ප්‍රඥාව. ඉතින් ඒ ප්‍රඥාවේ තිබෙනවා ඒ නොයි වෙනස්කම් නැත්නම් ආකාර නානත්වයක් ඒ ඒ කියන්නේ ඒ ප්‍රඥාව ඇතිවන අවස්ථා වශයෙන් සැලකෙන විට ඒ ඒ ඒ ප්‍රඥාවන් ඒ ඒ අවස්ථාවන්හි ඇතිවන ප්‍රඥා සසඳන්නට පුළුවන් එකක් එකකට වඩා උසස්ය පහත්ය කියලා දක්වන්නට පුළුවන් කමක් තිබෙනවා. දැන් එහෙම බලන විට සමහරෙකුට පිනක් කිරීමේදී කුසලයක් ඇතිවීමේදී උපදනා වූ ප්‍රඥාව වුවද හැම අවස්ථාවකදීම එක සමාන තත්වයකින් උපදිනවයි කියලා කියන්නට බෑ. තියෙනවා වෙනස්කම්. බලා බලකම්. ඒ ප්‍රඥාව ඇතිව හට ගන්නා වූ සිත ප්‍රඥාව නැතිව හට ගන්නා වූ සිතට වඩා භූමිකයි. ඒ නිසා තමයි ඒ සිත ත්‍රි හේතුකයි අනිත් එක ද්වි හේතුකයි. ත්‍රි හේතුකයි කියන්නේ හේතු තුනම යෙදෙනවා ඒ සිතේ. හේතු කියලා කිව්වේ අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුන. ද්විහෙතුකේ කියේ ඒ අමෝහය කියන ප්‍රඥාව නැතිව අලෝභ අදෝස කියන හේතු දෙකෙන් පමණක් හේතු මතුරෙන් ඒ දෙක පමණක් යෙදෙන සුඛ. වෙනස මොකක්ද? ඇයි ඉතින් ඒක ඇති පාඩුවක් පිළිේද? පාඩුවක් පිළිේද? කියන්නේ ඒ කරන තැනැත්තාට පිරක් කරන්නේ පුණ්‍ය විපාකයක් බලාපොරොත්තු නැත්නම් ඇති බව පිළිගෙන. මේ පිළිගැනීමක් තිබෙනවනේ. දැන් අප දෙන දාන දක්ෂිනා කියන නමකින් දැක්කේ. දක්ෂිනා විභංග සූත්‍රය කියලා එන්නේ සූත්‍රයක්. ඒ දක්ෂිනා කියලා ඊට නම් කරලා තිබෙන්නේ කම්පල අදහා දෙන දෙයක්. කම්කලා අදහා දීම. දක්ෂිනාව. ඒ කම්කලා අදහා දෙන දානය ඇතැම් විටක උසස් දානයක් වෙනවා. ඇතැම් විටක ඒ තරම් උසස් එකක් වන්නේ නැහැ. ඒ නොවන්නට හේතුව බොහෝ තෙයින්ම සිතමයි. ඒ සිත හරි හැටියට හදා ගැනීමත් නොකළ බැරි. ඒ නිසා කෙනෙකුන් සිත ගැන තේරුම්ගෙන තිබෙන්නට ඕන. සිත ගැන කර්ම පිළිබඳව ඒ කර්මය උසස් කර්මයක් කරගන්නා හැටි දැනගෙන තිබෙන්නට. එහෙම ඒ කර්මය සිදු කරගන්නා හැටි හොඳ ඇති දැනගෙන සිටින කෙනෙකුට ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක් උපදවා ගැනීම අමාරු කර්මයක් වන්නේ නැහැ. ඒ ඥාන සංප්‍රයුක්ත එකක වටිනාකම තිබෙන්නේ අපට අනිත් සියල්ලටම වඩා අවශ්‍ය කරන ධර්මය තමයි නුවණ. නුවණ තමයි තාම අවශ්‍ය. දැන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි පහළව ජීවමානව වැඩ සිටින කාලෙහි තමා ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ නගරය නැත්නම් ඒ ගම ගමෙහි ඉපද වැඩි විය පැමිණ වයසටපත් වෙලා සුදුසු වයසකට උන්වහන්සේගෙන් බණ අසන අවස්ථාවක් Tamante ලැබුණා. ඒ බණ ඇසීමෙන් සිදු කරගත හැකි උතුම් අර්ථය සිදු කරගන්නට තමා නුවණ ඇති කෙනෙකුන්ව ඉපද සිටින්නට ඕන. ඒ උපතින්ම ලබන ලද ඥාණය තමන්ට ඒ අවස්ථාවේදී ලැබී තිබුණේ නැත්නම් ඒ කියන්නේ තමන් විවේකක ප්‍රතිසම්භියක් නම් ලබාගත්තේ ඒ જાතියේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සමහර විටක මේ ධර්මයට අනුව ඒ ජීවිතය තුලදී පිළිපැද්දා අපේක්ෂිත නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම ඒ ජීවිතයේදී සිදු කරන්නට බෑ. හේතුව නුවණ නැතිව උපන් බැරි. ඒ නිසා පින්කම් අතර පින්කම් කොටස් දෙකකට බෙදා දක්වත හැකි පුඤ්ඤ සංවත්තනික පඤ්ඤා සංවත්තනික පුණ්‍ය සංවත්තනිකේ කියන්නේ සැප ලබා දීමට හේතු වන කෙනෙක්. සැප ලබා දෙන්නට හේතු වන පින. ඒක පුණ්‍ය සංවත්තනික. පඤ්ඤා සංවත්තනිකේ කියන්නේ නුවණ ලබා දීමට හේතු වන සමහරෙකුට ඔය දෙකම ලැබෙන ලබා දෙන පිළිපිල. සපක් ලබා දෙනවා නුවණක් ලබා. ඒ දෙක වෙන වෙනම ගතහොත් පුණ්‍ය සංගප්පනික පිනට වඩා පඤ්ඤා සංගප්පනික පිනයි උසස් කියා දක්වන්නට ඕනේ. පුඤ්ඤ සංගප්පනික පිනෙන් සැප ලැබෙනවා. පඤ්ඤා සංගප්පනික පිනෙන් නුවණ ලැබෙනවා. මේ පින්වත්තුන් අසා තිබෙනවා <clears throat> සමහර අය සිටියා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙදි ලැබීම අතින් බොහෝම දුර්වල අය සමහරෙකුට ජීවිත කාලය තුලදීම කුස පිරෙන ආහාරක් ලබන්නට බැහැ ලෝකක හාමුදුරුව එබඳු කෙනෙක්. ඒ වන්නට හේතුව තමාට ඒ පුණ්‍ය සංවත්නික පින තිබුණේ නැතිනේ. ඒක කාරණය තමයි තමා අතීත જાතියකදී සිදු කළ වර්ම. එහෙත් උන්වහන්සේ පඤ්ඤා සංවත්නික පින් කරපු කෙනෙක්. ඒ එබැවින් ඒ ලෝකක කියන ඒ ආත්ම භාවයේ ජීවිතය ලබන විට තමන්ට ලැබුණු ප්‍රතිසම්භිය ත්‍රිහේතුක ප්‍රතිසම්භිය. ත්‍රිහේතුක ප්‍රතිසම්භිය. නමුත් ඒ ත්‍රිහේතුක ප්‍රතිසම්භියක් ලබා ගත්තාට සැක ලබන්නට ජනාවේ නෑ කර්ම ශක්තියක්. එනිසා බොහෝ විට निराහාරව. බඩ පිරෙන්න ආහාරයක් ලැබුණේ නැහැ. පිරිනිවන් පාන දිනේ තමා යම් සම් මේ කුස පිරෙන ආහාරයක් ලැබුණේ. ඒ සරියුත් හාමුදුරන්ගේ ඉදිරිපත් වීම නිසා. එහෙත් ඉතින් ඒ හාමුදුරුවන්ට කුස පිරෙන්නට ආහාරයක් නොලැබුණා. ඒ ජීවිතයේදී උන්වහන්සේ රහත් වුණා. නැවත සතර ඉපදීමක් නැහැ. සතර අපාදී කිසිදු තැනක සතර අපාය, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, භක්ම ලෝක කියන මේ කිසිදු තැනක ප්‍රතිසන්දියක් තව ජීවත් වෙ හිටියා නෑ. ඒ කියන්නේ සංසාරේ ගමන ගියා නම් සිදුවන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ ඒ ආත්ම භාවය ඒ නැවත උපතක් නොලබන තේම පෞද්ගලිකින් නසා පිළිවන් පා වදාලා. ඉතින් එහෙම කලකන විට නුවණේ තිරෙන අගය තේරුම් ගන්නට ඕන. නුවණ ප්‍රඥාව. නේ? එනිසා හැබැයි කෙනෙකුට පුළුවන් නම් මේ දෙකම සිදු කරන්නට ඕනේ. පුණ්‍ය සංවත්තනික පඤ්ඤා සංවත්තනික. ඉතින් මේ දෙක තේරුම් ගන්න ඕන. මොනවාද පුණ්‍ය සංවත්තනික මොනවාද පඤ්ඤා සංවත්තනික? සංඥා සංවත්තනික කියන පින් කොටසට ඇතුළත් වන පින්කම් පිළිගන්න. දැන් මේ පින්තුන් කරන මේ ක්‍රියාවද පඤ්ඤා සංවත්තනික පින. පඤ්ඤා සංවත්තනික පින. බණ ඇසීමයි කියන එක භාවනාමය පිනට ඇතුළත් කරලා පිළිගන්න. ඒ පඤ්ඤා සංවත්තන. බණ කීමත් ඊටයි ඇතුළත් වන්නේ. සංඥා සංගප්ත. මේ පිනතුන් ගන්නව ඇති මා මේ ස්ථානෙහිදීම මීට පෙර කරපු දේශනාවලදී එක සූත්‍රයක් පිළිබඳව කතා කළා. ඒ හේමක සූත්‍රය කියලා මම කරලා ඒ සූත්‍රය හේමක කියන හාමුදුරු නමකගේ ඒ හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහලා එවපු හාමුදුරුවරුන් අතරක්. ඇති වුණු සංවාදයක් තේ දැක්කේ. ඒ සූත්‍රය අවසන් වන්නේ අසූ ප්‍රශ්නවලට පිළිතුරු දීම් වශයෙන් දේශනාව කළ හේමකහාමුදුරුවනුත් ඒ ඒ උත්තර ලබා ගැනීම සඳහා ඒ ඒ ප්‍රශ්න ඇසූ අනිත් හාමුදුරුවරුත් කියන ඒ දෙපිරිසම රහත් වීමෙන් අවසන් වන්නේ ඉතින් රහත් වීම තෙක් මේ ප්‍රශ්න ඇසීමයි ඊට උත්තර දීමයි හැටියට බණ ඇසීමයි බණ කීමයි සිදු වුණා. බණ කීමයි සිදු වුණා. ඒකෙන් තේන්නේ කුමක්ද? බණ ඇසීමක් බණ කීමක් කියන මේ දෙකේදීම නුවණ වැඩිගෙන යනවා. නුවණ දියුණු වෙගෙන යනවා. එබැවින් මේ භාවනාවේ කුසලයට ඇතුළත්. හැබැයි ඒක වන්නට නම් කියන දේටම යොමු කරගත්ත සිත් ඇතිව කන් නැතිව අපාගෙන සිටින්නට ඕන. කියන්නේ කෙනෙක් අහන එක්කෙනා ඔය ඒක පැත්තේ සිට යවමින් ඉඳ හිතක් මෙහාට ඇවිත් කියන්නේ මොකද්ද කියලා අහගත්තට බණ ඇසුවා වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ එන්නේ සබ්බ චේතසෝ සමන්නාහරිත්වා කියලා එනවා. මුළු හිතම මේකම යොමු කරගෙනයි ආහම්බය. එහෙම අසාගෙන සිටින කෙනෙකුට ඒ බණ ඇසීමේ භාවනාමය කෘත්‍යයක් සිදු වෙනවා. භාවනාමය කියන කෙනාට ඒ කරුණු අසන අයට පහදා දීම වශයෙන් මෙලෙස කීවාමයි මෙය සුදුසු කියා ඒක වෙන වෙනම හිතුවේ නැති වුණාට එහෙම කලකමින් තමා කියන්න තමයි. නැත්නම් කතා කරුවාට කිසි වැඩක් නැහැ අහන අයට තේරුම් ගන්නට බැරි නම්. අහන අයට තේරුම් ගත හැකි වෙන පරිදි කියන්න පුළුවන්. ඉතින් ඒකට නැවත නැවත කරුණු කලක කලකා හිත හිතා ඒවා කියන්න පුළුවන්. ඒ නුවණින් කරන වැඩක්. නුවණ නැතුව ඒ කරන්නට බෑ. එබැවින් බණ ඇසීමයි බණ කීමයි කියන දෙකම පඤ්ඤා සංවත්තනික පින්කම් මක්කටයි පින්කම් වලටයි ඇතුළත් වා. මොකද භාවනාව නුවණ වැඩෙන පින්කම්. නුවණ මේ පින තුන් කියලා තියෙනවානේ. පිනකින් උතුම් පින නම් භාවනාමය කියලා ලෝයඩ සංග්‍රහයෙන් උතුම් පින භාවනාව. ඒ නුවණයි එයින් ලබා ගන්න. නුවණ ලබන්න පුළුවන්. අනේ නුවණ ඇතිව කරන පින. එතකොට පින් කරන විටත් නුවණ උපදවාගෙනයි කරන්නට ඕන. ඒ නිසායි පින් කිරීම ගැන නැවත නැවත අසන්නට පින් කරන ආකාරය. ඒ ත්‍රි හේතුක කුසලයක් කර ගැනීමට කර්ම කර්මඵල පිළිබඳ දැනීම තිබෙන්නට. ඒක ප්‍රධානයි. ඈ පුළුවන් කරන්න. ඒ කුසල් කරන අවස්ථාවේදී ත්‍රි හේතුක කුසල් ත්‍රිමත බාධාවක් නැහැ. ඒ ත්‍රි හේතුකේ නොවන කෙනෙකුට උවා. මේ කරුණ අහලා එහෙම නෙමෙයි. දැන් පින් කරන අය පින් කරන්නට ඔවුන් තල්ලු වෙලා යන්නේ. ඒ පැත්තට ඇදෙන්නේ පින් පිළිබඳව අහලා ධර්මය අහලා නැතිව නිකම්ම කෙනෙක් පිනට යන්නේ නැහැ. කුඩා කලකට හෝ ඊට වැඩි වයසකටපත් කල්හි හෝ කවදා හෝ පින ගැන අහලා කියවලා තව අය කියන කතා තවත් අය සමග සාකච්ඡා කරලා එහෙම සමහරෙක් ඉන්නේ පින් පිළිබඳව කවදාවත් හිතලා නැහැ. මේ මේ මේ යහපත් ජීවිතයක් ගත කරන්නට ඕනයි කියන එක හැංගී නැහැ. ඒ තමන්ට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබුණම මම මෙතෙක් කල නිකන් හිතියට දැන් එහෙම සිටීම සුදුසු නෑ මේ මේ දේවල් කළ යුතුයි කියලා මේ පැත්තට එනවනේ. ඒ කටයුතු වලට එනවා. එහෙම ඇවිල්ලා ඒ පිළිහි යෙදෙන්නේ. එහෙම නෙමෙයි. ඉතින් ඒ සමහර කෙනෙක් ඉන්නට පුළුවන් ඔය අතර ද්වි හේතුකාය. ඒ කියන්නේ ද්වි හේතුකාය පිටින්නට පුළුවන්. නමුත් කරුණු අහලා ඒ ද්වි හේතුක තැනකට උවද ත්‍රි හේතුක පිනක් කරත හැකියි. ත්‍රි හේතුක කුසලයක් කරත. විපාකයේ තමයි Tamanට වලකින්නේ. ඒක මම ටිකකින් කියන්න වෙලා තියෙනවා කියන්නේ. දැන් ත්‍රි හේතුක උත්‍ෘෂ්ඨ කුසල කර්මය ත්‍රි හේතුක ඕමක කුසල කර්මය, ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මය, ද්වි හේතුක ඕමක කුසල කර්මය කියලා මේ ත්‍රි හේතුක, ද්වි හේතුක කුසල් එකක් කොටස් දෙකකට බෙදා දැක්වනවා. ත්‍රි හේතුක කියන්නේ කරන අවස්ථාවේදී අලෝභ අදෝස අමෝහ කියන හේතු තුනෙන් යුක්ත කුසලය ත්‍රි හේතුකයි. නිහේතුකේ කියන්නේ කරන අවස්ථාවේදී අලෝභ අදෝෂ කියන හේතු දෙකෙන් යුක්ත අමෝහය කියන හේතුව නැති කුසලය ද්වේහික කරන අවස්ථාව විතරක් නෙවෙයි කුසලයක් පිළිබඳව පිළිෙන්නේ දැන් යම් දැන් අපි මේ දැන් මේ කතා කරන දේ මේ පුණ්‍ය කර්මයක් සිදු කරා මේ පුණ්‍ය කර්මය සිදු කරන අවස්ථාවට ඉස්සෙල්ලත් අවස්ථා තිබුණා. ඒ කියන්නේ මීට කලින් මේක පටන් ගන්නට කලින් කාලයක් තිබුණා. ඒ කාලෙෙහිදී මේ පිළිබඳව සිතන අවස්ථා තිබුණානේ. ඊළඟට දැන් මේ කරලා ඉවර වෙනවා. මේ පින දැන් මම කරලා ඉවර වෙනවා. මේ පින තුනත් මේ පුණ්‍ය කර්මය බණ ඇසීමේ පින කර අවසන් වෙන අවස්ථාවක් තිබෙනවා. ඊළඟට ඊට පස්සේ මේ ගැන සිතනවනේ. මෙන්න මෙහෙම හැබැයි ඒක ඊට වඩා බොහොම සියුම් ලෙස දක්වන්නේ දිනක් පිළිබඳව පිළිනවා තුන් සිත කියා අපේ සිංහලයේ පොතවල දක්වන තුන් සිත පහදවාගෙන තින් කරනවායි කියලා තුන් සිතේ කියන්නේ ඒ කුසලය සිදු කරන අවස්ථාවට పూర్වයේ කුසලය සිදු කරන අවස්ථාවට පස්සේ කුසලය සිදු කරන අවස්ථාවක් කියන මේ අවස්ථා තුනක් పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා ඒවා දක්වා පිළිගන්නවා. මෙන්න මේ పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියන මේ චේතනා තුනම එකාකාරම කුසල් වුණොත් ඒ නැද ඇතිවන ත්‍රි හේතුක කුසලය උත්කෘෂ්ඨ කුසලයක් විය වෙනවා දැන් ඒ කුසල් ඒ විදිහේ තත්වයක් නොලබන්නට හේතු වන්නේ සමහර විටක කෙනෙකුට ඇති වෙනවා නීවරණයන්ගෙන් කරන පීඩා. නීවරණයන් පීඩා කරනවා. අපි කියමු අපි දානයක් දෙනවා. දාන දෙන්නට සූදානමක් ඇති වෙලා දැන් අපි කියමු කවුරු හරි යෝජනාවක් කරනවා ගෙදර කෙනෙක්. එයා යෝජනාවක් කළා අසුවල් දිනෙහි අපි දන් දෙමු. සමහර විටක තමාගේ මේ දාණයට වමනා කරන උපකරණ ද්‍රව්‍ය ජනන තැනත්තා පිට ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔහුට කියා යවනවා අපේ දාණය අසුවල් දිනෙහි නියම කරගෙන දෙන්නේ. පිරිකරට දෙන්නට ලාභ පුවා ටිකක් ලබා ගැනීම. පිරිකරට දෙන්න ලාභ පුවා ටිකක්. එහෙම කියා යවුවොත් මේ මේ දින කරන්නට යෝජනා කරපු තැනත්තා පුණ්‍ය කර්මයේ සිදු කරන්නට ඉස්සෙල්ලාම ආ මේ තමන්ගේ ලාභය ගැනත් දැනුවා. ඉතින් අර අනිත් එක්කෙනා ඥානවන්තයෙක් නම් මොකද කරන්නේ? මම දන්න එහෙම කතාවක්. ඒකයි මේ තියෙන්නේ. එයා අනිත් ලියලෙව්වා. දැනට පින නවත් ඒ දානේ නවත්තන්න. ඈ කියලා ඒවා ඒ දම් දීම නවත්තන්න ඉතින්. ඉතින් ඇවිල්ලා කවුරුත් පහදලා දෙන්නට ඇති. එහෙම නෙමෙයි පින් කරන්නේ. අන්න එහෙම හිතන හිතන අය සිටිනවා. සමහර අය දන් දෙන්නේ අහක දාන දෙයක් වගේ. සමහරුන්ට දන් දෙන්නට තියෙන්නේ මේ හැම ප්‍රයෝජනයට තමන් ගන්නෙ නැති දේවල් තියෙන්නේ. ඒවත් දෙනවා මිනිසුන් දෙනවා. දැන් ඔය මේ මේ කාලේ පසුගිය කාලේදී ඒ මේ තැන්වල විපතටපත් වූ වර්ථ ඍජු දෙන්නේ කියලා මේ Taman අඳින්නේ නැති අහක දාපුවා එහෙම දෙන්නේ එහෙම දෙනවා ඒ අහක දාන ඒවා Taman අඳින්නේ නැති ඒවා ඒකේ තරම් ලොකු දානයක් නෙවෙයි හැබැයි සමහර ඒක එක විදිහකින් දානයක් මත්නිසාද ඒක දානයක් තමයි කොහොමද දානයක් සමහර විටක ඒ දාන එහෙම එකක් දෙන්නට බැරි තත්වයක් Tamanට ඇතිවෙනවා සමහරු අහක දාන දෙයක්වත් තව කාටවත් දෙන්නේ නැහැ. ඒ තරම් ඒ ගැන තිබෙනවා මසුරුකම. මේ වෙන තුන් දන්නේ කදරියතා කියලා එකට කියන්නේ. Tamanට කිසි ප්‍රයෝජනයක්. ඒක අහක දාන්නයි කියන්නේ. ඒ දේ කාට හරි සමහර විටක ප්‍රයෝජන ගන්නට පුළුවන් අය ඉන්නට පුළුවන්. මට මේක දෙන්නයි මට ප්‍රයෝජනයක් ගන්නයි කියලා ඒ දෙන්න කැමති නෑ. එහෙම ගති තියෙනවා. ඒ නිසා එහෙම දෙයක් හරි දෙන එක නරක නෑ දෙන එක හොඳයි. නමුත් ලොකු දීමක් නම් නෙමෙයි. ඒ ලොකු දීමක්. දීම් වශයෙන් සැලකන විට තිබෙනවානේ ඒවායේ తත්වය නේ. සමහර විටක කෙනෙක් දෙන වටිනාකමින් බොහොම අඩුයක් වෙන්නට පුළුවන්. වටිනාකමින් බොහොම අඩුයි. නමුත් ඒ Tamanට දෙන්නට පුළුවන් දේ ඒක Taman දෙන්නෙම බොහොම අමාරුවකි. මොකද මේක දීම තමාට සමහර විටක එක වේලක් නැති වෙන ඉන්නක සිදුවන්නට බැරි නෑ. එහෙම දෙයක් අරගෙන දෙනවා. ඒක අර ලාභ දෙයක් ගෙන ගෙනත් එන්න ගෙන ගෙනගෙන්නට කියලා නියම කරලා දෙනවට වඩා බොහෝම පිං සිදුවන එක. ඒ ඒක බලන්න. ඒකේ වටිනාකම ආදිය ගැන නියම කරන්නට තිබෙන්නේ ඒ එකිනෙකනා පිළිබඳව තම තමන්ගේ සිත ක්‍රියා කරන ආකාරය බලන්න. අන්න එහෙම කලකන විට සිනේ කියන එක බොහෝ සෙයින්ම සිතම පිළිබඳව තමයි තියෙන්නේ. සිත තමයි ඒකට ප්‍රධාන. නමුත් එයින් සිතමයි කියලා ගන්නටත් බෑ. සිතම විතරයි එකම කාරණේ කියලා ගත්තොත් ඒකත් වැරදි. ඒ මොකද දැන් දන් දෙනකොට දන් දෙන තැනත්තාට ඇතිවන සිත දානමය චේතනාව වෙනස් වෙන්නට පුළුවන් එයින් ලබා දෙවන නැත්නම් එයින් උපදවන කර්මය ඒ කර්මය නිසා අනාගතයේදී ලැබෙන විපාකය නැත්නම් ආනිසංස වෙනස් වෙන්නට පුළුවන් ලබන තැනත්තා අනුව ලබන තැන. දැන් අපි කියමු අපට අපට ආහාර වේලක් තිබෙනවා. ඒක අපට දෙන්නට පුළුවන් කීප දෙනෙක්. සමහර විටක ඔය නන්නත්තාරේ ඇවිදගෙන යන කණ්ඩ බොණ්ඩ නැති බල්ලෙකුට දෙතේ. බල්ලෙකුට. නැත්නම් අපිට පුළුවන් ඔය පාරේ එහා මෙහා ඇවිදගෙන යන සමහර විටක හොරකම් ආදී ඒ කටයුතු කරන මිනිහෙකුට දෙතේ. මේකම බක්තිදා. නමුත් අර බල්ලට දීපු බක්තිදාන නිසා තමාගේ ධාම චේතනාවෙන් ලබා දිය හැකි ආනිසංස ශක්තිය අර මිනිසාට දෙන්නේ දීනෙන් ලබා දෙන ආනිසංස වලට සමානයි එකහායි කියලා කියන්නේ. ඒකෝ දෙන්නට හැකි වුණා Tamanගේ දෙයක් ඒක අත්හැරීමක් තිබෙනවා දානමය චේතනාවක් තියෙනවා ඒක දුන්නා ඒ මේ එකක් ලැබී ඒ බල්ලෙක් තව එකක් ලැබී මිනිහෙක් හැබැයි එයා සීලවන්තයෙක් නෙවෙයි දුෂ්කරියෙක් එහෙම වුණත් ඒ ආනිසංසය වෙනස් වෙනවා ඒ ලැබුණු පුද්ගලයාගේ පස ඒ නිසා සිතමයි එකම කාරණය කියලා ගත්තොත් වැරදි දැන් ඒ වත්නාම දැන් සිඟපත් එකේ පෙර අනුරුදු තෙරුන් දැක කියන එක මේ පින්නතුන් කියවන කියවල කියනවා අනුරුද්ධහාමුදුරුවෝ දිවස් ඇත වුණ අතරින් අග්‍රස්ථානී ලබ් අග්‍රස්ථානීය ලබාගත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ හාමුදුරුවන්ට මේ හිඟා කාලා ලබාගත් බත් වලින් ඉතා සුළු කොටසක් හැන්නක් කියලා කියන්නේ සුළු කොටසක් අනුරුද්ධ හාමුදුරන්ට පූජා කළා. ඒ පූජාව ලබාගත් අනුරුද්ධ හාමුදුරුවෝ. එතකොට මේ තැනත්තා තමයි සිඟාකා ඒ සිඟාකා ලබාගත් දේ පූජා කළේ. හොඳ හිතකින් කළේ. පූජා කළා. මේ මෙරි උපන්න දෙවිලොව. දෙවිලොව මහේ ශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වුණා. මේ බුද්ධ ශාසනයට කලින් ඌ අබුද්ධෝත්පාද කාලෙහි බොහෝම දන් ගැට තබාගෙන ඒ කියන්නේ දිනපතාම දන් දුන්න කෙනෙක් හිටියා අංකුරක. ඒ අංකුරත් දන් දීකේ දින නිසා ඔහුට දෙවිලෝ උපන්නා. බුදුරජාණන් වහන්සේ හත්වෙනි වසරේ අත්වෙනි වස් කාලය ගත කළේ සෞතිසා දෙව්ලොව තුන් මාසෙ ගත කරන්නේ සෞතිසා දෙව්ලොවට වැඩි එහිදී තමා අභිධර්ම දේශනාව පැවැත්වුවේ ඒ මාතුන් දිව්‍ය රාජයන් ප්‍රමුඛ දසදහසක් සක්වලින් පැමිණි දිව්‍ය ප්‍රතිනි මේ අවස්ථාවේදී ඒ ඉන්දක දිව්‍ය පුත්‍රයාත් අංකුර දිව්‍ය පුත්‍රයාට කියන මේ දෙදෙනාම ආවා Tamange පිරිවරක් සමග. හරි? තම අසුන් ගත්තා. අපි කියමු මේ විදිහට වාඩි වුණා. එක තැනක තම අසුන්. දිව්‍ය පිරිස එනවා දිගටම එනවා වැල නොකැඩී. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට බලාපොරොත්තු ඒ එන පිරිස අනුව ඒ දෙව් පිරිස අතර මහේශාක්‍යයන් සිටියා. මේ අංකුරට වඩා මහේශාක්‍ය අය සිටියා. අංකුරට සිදු වුණා ඒ මහේශාක්‍යයන්ට ඉඩ දීලා පස්සට යන්න. ඔහු යොදුන් ගණනක් පස්සට ගිහිල්ලායි සිටියේ. හිඳක හෙල්ලුනේ නැහැ. තමා පිටිතරින් සැලුනේ නැහැ. කොයිතරම් වෙනසක්ද? ධාර්මයේ තින දෙන්නම් සිදු කරගෙන තිබෙන්නේ කුමක්ද හේතුව? සිත වශයෙන් කලකන විට ඒ දුගී මනුෂ්‍යයාටත් ඇතිවන්නට ඇති උසස් සිතක්. සිතක් බොහොම බල සම්පන්න කුසල් සිතක් උපදවා ගත්තේ. ඒ වගේම ලබා ගත්තේ නැත්නම් මේ පුණ්‍ය බීජය රෝපණය කළේ අනුත්තරං පුණ්‍යක්ෂේත්‍රං ලෝකස්ස කියන ඒ පුණ්‍යක්ෂේත්‍රෙහි ඒ පුණ්‍ය බීජය රෝපණය කළේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ රයි පූජා කරනවා අන්න ඒ සව් කෙලසුන් නැතුව උතුමෙක් කළ පූජාවක් ඒ නිසා ලබන තැනත්තාගේ වශයෙන් ඒ නිසා දැන් යමෙක් දන් දෙනකොට ඒ දන් දීම නිසා තමා සිදු කරගන්නා පිනේ తත්වය වෙනස් වෙනවා තමා නිසා ඒ කියන්නේ උසස් වෙනවා තමා සිල්වතෙක් නම් වඩා ලැබුවේ දුස්සීලෙක් නම් තමාගේ සිල්වත්කම නිසා ඒ දුන් දාණය උසස් බවට යනවා. දුන්නේ එක්කෙනා සිල්වත්. ලැබුවේ එක්කෙනා දුස්සීල වුණාට දුන්නේ එක්කෙනා. තමා දුස්සීලයි එහෙත් ලැබූ තැනැත්තා සීලවන්තයෙක්. ඒ නිසා ඒ දාණය උසස් වන්නේ දෙන තැනැත්තා නිසා නෙවේ ලබන තැනැත්තා. දෙන එක්කෙනයි ලබන එක්කෙනයි දෙදෙනාම සීලවන්ත නම් ඒක වඩා හොඳයි. කෙනෙක්. අන්න ඒ විදිහට පින්බ වෙනස් වෙනවා සත්ව අන්න සැලකෙනවා. ඒ මා එහෙම මේ තරම්ම කීවේ සමහරු දක්වන්නේ එකම කාරණය. දිනට චේතනාව විතරයි. සමාජයේ ධර්මයේ චේතනාව අනුවමයි ලැබෙන විපාකයක. නමුත් අනිත් කරුණු කලකන්නට ඕන. දැන් ඒ නිසා දැන් අනුරුද්ධහාමුදුරුවෝ ওই විදිහට ලබා දෙනවා. සරියුත්හාමුදුරුවෝ නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගිට ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටුණු නැගිටි ඒ දිනෙහිදී ලබන ලද දාණය දෙනින් දන් දුන්නා ඒ දාණය නිසා ඒ තැනැත්තාට අත් දවස ඇතුළතදී සිටු කමතුරු ලැබුණා නේ පිටු තැනට ඒ මොකද ඒ දාණය එතන ලැබූ තැනත්තාගේ අර ඒ ලැබූ තැනත්තා නිරෝධ සමාපත්තියෙන් නැගිටුණු රහතන් වහන්සේ නම ඒක සබ්දිනක් ඇතුළත එහි විපාක ආනිසංස දෙන එකක් අනේ ඒ වගේ වෙනස්කම් මෙන්න මේ වාද අප දකින්න තියෙනවා. ඒකට කුසලය දන් දීමාදී ඒබඳු දේවල් දාන සීල භාවනා අපචායන වෙය්‍යාවච ආදී හැම එකක්ම මේ කියන ලද කාමාවචර කුසල් සිත් අටෙන් යම් කිසිවක් උපදවාගෙන කරන්නේ. ඒ කුසල් සිත් අට අතර ඥාන සම්ප්‍රයුක්තේව හතරක් තිබෙනවා ඥාන විප්‍රයුක්තේව හතරක් ඒ වගේම අසංඛාරික සිත් තිබෙනවා හතරක්. ඒ කියන්නේ කාගේවත් ඇනවීමක් නැතුව තමාගේම උවමනාවෙන් බොහොම තියුණුව ඇතිවන කුසල. සමහර විටක තමා ටිකක් පසුබෑලා නැවත නැවතත් සලකලා සිට උනන්දු කරවාගෙන යම් යම් පින් කරනවා. එහෙම නැත්නම් කවුරුන් විසින් කරන ලද ඇනවීමක් නිසා පින් කරනවා. එතකොට සසංඛාරික එහෙම අසංඛාරික සසංඛාරික කියලා බෙදෙන්නේ කිසිද? ඒක නෙවෙයි ප්‍රධාන ප්‍රධාන කාරණය තමයි ඥාන සම්ප්‍රයුක්ත ඥාන වික්‍රමිත. අනේ ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියලා මේ ભેදය දැනගෙන ඥාන සංප්‍රයුක්ත කුසල් කරගන්නට හැම කෙනෙක්ම උත්සාහ කළ යුතුයි. එimhe ඥාන සංප්‍රයුක්ත කුසලය පමණක් නෙවෙයි කරන්නට ඉස්සෙල්ලත් කළාට පස්සේ කියන මේ අවස්ථා දෙකේදීම අත්ුක්කංශන පරවම්බන ඒකත් හොඳ නෑ අත්ුක්කංශන කියන්නේ දැන් Taman බන් දෙනකොට මං වගේ මෙහෙම බන් දෙන්නට කාටද පුළුවන් ආදි වශයෙන් අනිත් ඈත් ඔය දන් දෙන්නේ දෙනවා තමයි අපි වගේ නෙවෙයි කියලා එහෙම අනුන් පහත් කොට තමා උසස් කොට සලකාගෙන මේ දන් දෙනවා නම් එතකොට එන්නේ මානෙ මාන කීටි වෙනවා කුසලය එබැවින් මේක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වෙන්නේ නැහැ ත්‍රි හේතුක උනා උත්කෘෂ්ඨ එකක් වෙන්නේ නැහැ ඕමක එකක් එහෙම නැත්නම් කරාට පස්සේ හෝ අනේ මට උනේ අලාභයක්. මේ තරම් වියදම් කරන්නට උනා. මම හිතුවේ නෑ ඔච්චර යයි කියලා. එහෙම හිතෙනවා. දානේ පටන් ගත්තා දෙන්න. නමුත් දාණයට උවමනා Taman හිතුවේ නෑ සමහර විටක. Taman දාණයට ලෑස්ති වුණා දෙන්නට ඕනේ කියලා සැලකුවා. ඉතින් දානෝපකරණ ආදී ගෙනගෙන ගම් දුන්නට පස්සේ Tamanට පේනවා Taman මේ තරම් වියදමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් නැහැ. දැන් විතකින් දෙන්න පුළුවන් මට අලාභයකුත් උනානේ මම මෙච්චර කරන්නේ නෙවෙයි නේද දෙල එහෙම හිතුනොත් එතකොටද සිදුවන්නේ මේ කරගන්න අවස්ථාවේදී උසස් තත්වයක ප්‍රගතිය ඒ ත්‍රි හේතුක කුසලය මේ පසුව ඇතිවුණු මට වූයේ අලාභයක කියලා ඒ විදිහේ සැලකීම හේතු කොටගෙන ඒකෙන් වරිණ ඒක කුසලයක් නෙමෙයි. ඒක අකුසලයක්. ඒ අකුසල් සිතෙන් අර ඉස්සෙල්ලා ඇතිවෙච්ච කුසලයට ඉලක්කය අල්ලලා දෙනවා පාරක්. පිටිපාරක් දෙනවා වගේ. දුර්වල වෙනවා. ඒ නිසා ඒක බලවත් එකක් වෙන්නේ නැහැ. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වෙන්නේ නැහැ. අන්න ඒ බව කුසල් ත්‍රි හේතුක ඕමක කුසල් වේ. ඒ ත්‍රි හේතුක ඕමක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියන මේ දෙක නිසා සිදුවන වෙනස කුමක්ද? ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ත්‍රි හේතුක ප්‍රතිසම්පියක් දෙනවා. ත්‍රි හේතුක ඕමක කුසලයෙන් හා ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ද්වි හේතුකයේ පිළිබඳව තෝකයි උත්කෘෂ්ඨ වීමට හා ඕමක වීමට තිබෙන කාරණය. ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලය හා ත්‍රි හේතුක ඕමක කුසලය ද්වි හේතුක විපාකයක් දෙනවා. ඒකට ද්වේතුක විපාකයක් නම් ප්‍රතිසන්දි වශයෙන් ලැබුණේ. ඒ තැනත්තා උපතින් ලද නුවණ නැති කෙනෙක්. උත්පත්තියෙන් ලද නුවණ නැති කෙනෙක්. ඒ නිසා ඒ ජීවිතයේදී Taman කොයිතරම් උත්සාහ කළා සමත භාවනා වඩා Taman බලාපොරොත්තු වෙනවා නම් ධ්‍යානයක් උපදවන්නට ඒ ධ්‍යානයේ ජීවිතයේදී ලබන්නට බෑ. විදර්ශනා වඩලා Taman බලාපොරොත්තු වෙනවා නම් ඒ ජීවිතයේදී මාර්ගඵල ලබන්නට කිසිදු මාර්ගඵලයක් ඒ ජීවිතයේදී ලබන්නට බෑ. හේතුව සමාජයේ ප්‍රධාන තමන් උපදිනකොට තමන්ට ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු සිතෙහි නුවණ නැහැ. නුවණ නැහැ. ඒකයි කාරණා. අනේ ඒ කරුණු ටික තේරුම් ගන්නට ඕන. එතකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් සිදු කරගත්තොත් ඒ තැනත්තාට ත්‍රි හේතුක ඒ එක එක කුසල කර්මයක තියෙන ශක්තියක් ඒ චේතනාවේ තිබෙනවා එක ප්‍රතිසන්දියක් දෙන්නේ ප්‍රතිසන්දිය. ඉතින් ඒ ප්‍රතිසන්දියක් දුන්නා ඊළඟට විපාක ප්‍රවෘත්ති විපාක කියලා කොටසක් තිබෙනවානේ. ප්‍රතිසන්දිය ලැබුණේ අපි ගනිමු සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංඛාරික කුසල් සිතේ තමන්ගේ කුසල් සිත ඒ කුසල් සිත බලවත් කරගත් හේතුවෙන් Tamanට ලැබෙන විපාකයේ වශයෙන්ම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාකසිත. එතකොට ත්‍රි හේතුක විපාකය. උත්පත්තියෙන්ම ලබන ලද ඥානය ඇති කෙනෙක්. ත්‍රි හේතුක විපාකය. ඒ ත්‍රි හේතුක විපාකයක් ප්‍රතිසන්දි වශයෙන් ලක් කෙනෙකුට භවංග වශයෙන් පවතින්නේ තේසිතමනේ. ඔහුට ප්‍රවෘත්ති විපාක වශයෙන් ඒ කුසලයෙන් ලබා දෙවන විපාක 16ම ලබන්නට විපාක 16 කියේ අ හේතුක විපාකාටත් ඒ කියන්නේ කුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, දුහා විඥාන, සුඛසාගත කාය විඥාන, උපේක්ෂාසාගත සම්පටිච්ඡනීය සෝමනස්ස සම්පීරණය, උපේක්ෂා සම්පීරණය කියන අ හේතුක කුසල විපාක 8ක්, සහේතුක කුසල විපාක 8ක් කියන ඒ 16ම ප්‍රවෘත්ති විපාක වශයෙන් අනේ වගේ ඥාන සංප්‍රයුක්ත කුසල් කරපු අයට හේතුක ප්‍රතිසම්භියක් ඒ ලෙස ලැබුවොත් එයාට ඒ විදිහේ ඒ විපාක 16ම ලැබෙනවා. එහෙම නැතුව ඥාන විප්‍රයුක්ත ප්‍රතිසම්භියක් නම් ලැබුවේ. ඔහුට විපාක වශයෙන් ඥාන සංප්‍රයුක්තේව ලබන්නට බෑ. ඒ නිසා 16න් 4ක් අඩු වෙනවා. එතකොට ලැබෙන්නේ 12යි. 12යි ඉවේ අහේතුක විපාක 8යි, සහේතුක විපාක 4යි. ඒ හතර ඥාන විප්‍රයුක්ත විපාක. නේ? එහෙමයි. ඊළඟට ඒ ඒ ද්වේෂ. හොඳයි අහේතුක කියන්නේ ද්වේෂක කුසලය කරනකොට අලෝභ, අද්වේෂ කියන හේතු දෙක තිබුණා. නමුත් කරන්නට ඉස්සෙල්ලත් තමා හිත හොඳට සකස් කරගත්ත කෙනෙක් නෙවේ. ඊට කුසලයට ප්‍රතිවිරුද්ධ දේවල් පිළිබඳවයි සිත නැමී ගියේ. ඒ නිසා සමහර විටක මේ කුසලය දුර්වල වුණා. එහෙම නැත්නම් කළාට පස්සේ සිත දුර්වල කරගත්තා. ඒ හේතු කොටගෙන ද්වේහික ඕමක කුසලයක් වුණා නම් එය ද්වේහික ඕමක කුසලයෙන් ලබා දෙන්නේ අහේතුක ප්‍රතිසම්පදා. අහේතුක ප්‍රතිසන්දිය හැටියට ලැබෙන්නේ කුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ සුත ප්‍රතිසන්දි සුතවත්. එහෙම වීම නිසා ඔහුට විපාක වක්‍රය සහේතුක විපාක ලබන්නට බෑ. ඔහුට ලැබෙන්නේ අහේතුක විපාක අත. කුසල විපාක. අපි එතනින් අද නවත්වමු. Thank you. अभी संहाराख्याति यदा कन्याय पक्षति अधरिपुण्यति दुःखे समत्वो विद्या अभी संहाराख्याति यदा कन्याय पक्षति अधरिपुण्यति दुःखे समत्वो विद्या सभी धर्मानन्तापि यदा कन्याय पक्षति अधरिपुण्यति दुःखे समत्वो विद्या दुःखपत्ताचन्ति कामपत्ताचन्ति शोकपत्ताचन्ति शोकान्ति